بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි تنزيل الكتاب من الله العزيز الحكيم إنا أن أنزلنا إليك الكتاب بالحق فاعبد الله مخلصا له الدين ألا لله الدين الخالص والذين اتخذوا من دونه أولياء ما نعبدهم إلا ليقربونا إلى الله زلفى إن إِنَّ اللَّهَ يَحْكُمُ بَيْنَهُمْ فِي مَا هُمْ فِيهِ يَخْتَلِفُونَ إِنَّ اللَّهَ لَا يَهْدِي مَنْ هُوَ كَاذِبٌ كَفَّارٌ لو أراد الله يحكم بينهم فيما هم فيه يختلفون ان الله لا يهدي من هو كاذب كفار لو اراد الله ان يتخذ ولدا لاصطفى مما يخلق ما يشاء سبحانه هو الله الواحد القهار خلق السماوات والأرض بالحق يكور الليل على النهار ويكور النهار على الليل وسخر الشمس والقمر كل يجري لأجل مسمى ألا هو العزيز الغفار මෙම ධර්ම ග්‍රන්ථයේ හිරිදරව් කිරීම සර්ව බලධාරී සර්ව ප්‍රඥාවන්ත අල්ලාගෙනි. නබි මුහම්මද් අපි මෙම ධර්ම ග්‍රන්ථය සත්‍යය සමග නුඹ වෙත පහල කළෙමු. එනිසා අද්දීන් එනම් අවනතභාවය ඔහුට පමණක් හිමිකරමින් නුඹ අල්ලා නැමදුම් කරව. දැනගනිව් අවනත භාවය අල්ලාට පමණි. ආරක්ෂකයින් වශයෙන් ඔහු හැර වෙනත් අයගත් උදවිය අප ඔවුන් නමදින්නේ ඔවුන් අප අල්ලා වෙතට සමීප කිරීමට මිස නැතැයි කියන්නෝය ඔවුන් බේදවී සිටි දෑගැන සැබවින්ම අල්له ඔවුන් අතර විනිශ්චය කරනු ඇත බොරුකාරයෙකුද ප්‍රතික්ෂේප කරන්නෙකුද වූ ඔහුට අල්له සැබවින්ම මග නොපෙන්වයි අල්له පුතෙකු ලබා ගැනීමට කැමති වූවානම් ඔහු තමාගේ මැවීමෙන්ම තමන්ට කැමති අයෙකු තෝරාගන්නේය නමුත් ඔහු ශුවිශ්දය සර්වත්තේ ජාන්විතය ඒ කියය අල්له ඔහුය සත්‍යය සමග ඔහු අහස් සහ මහපොළොව මැව්වේය ඔහු රාත්‍රිය දහවලෙහි ඇතුළු කරන්නේය තවද දහවල රාත්‍රියෙහි ඇතුළු කරන්නේය හිරු සහ සඳු වසංග කළේය. සියල්ල නියමිත කාලසීමාවක් දක්වා ධාවනය කරන්නේය. දැනගනිව්. සර්ව බලධාරී හා සර්ව ක්ෂමාශීලී ඔහුවේ. خلقكم من نفس واحدة ثم جعل منها زوجها ثم جعل منها زوجها وأنزل لكم من الأنعام ثمانية أزواج يخلقكم في بطون أمهاتكم خلقا خلقا من بعد خلق في ظلمات ثلاث ذلكم الله ربكم له الملك لا إله إلا هو فأنا تصرفون إن تكفروا فإن الله غني عنكم ولا يرضى لعباده الكفر وإن تشكروا يرضه لكم ولا تزر وازرة وزر أخرى ثم إلى ربكم مرجعكم فينبئكم بما كنتم تعملون إنه عليم بذات الصدور එකම ජීවයකින් ඔහු නුඹලා මැව්වේය. පසුව එයින්ම ඔහුගේ සහකාරියත් ඇති කළේය. යුගල වශයෙන් පශු සතුන් අට දෙනෙකු නුඹලා වෙනුවෙන් මැව්වේ ඔහුය අඳුරු ආවරණ තුනක් යටතේ එක් ස්වරූපයකින් තවත් ස්වරූපයකට පත්කරමින් ඔහු නුඹලාගේ මෞකුසයේදී නුඹලා නිර්මාණය කරන්නේය ඔහුය නුඹලාගේ පරමාධිපති වූ අල්ලා පරමාධිපත්තියය ඔහු සතුය ඔහු හැර වෙනත් දෙවියෙකු නැත එසේ නම් නුඹලා කෙසේ අයහමගට හරවනු ලබන්නෙහුද නුඹලා ප්‍රතික්ෂේප කරන්නේ නම් සැබවින්ම අල්له නුඹලා කෙරෙන් වුවමනා රහිතය තවද ඔහු ඔහුගේ ගැත්තන්ට ප්‍රතික්ෂේපය අනුමත නොකරයි එසේම නුඹලා කෘතක්ඥ වන්නේ නම් ඔහු ඒ ගැන සතුටුවන්නේය බර උසුලන කිසිම කෙනෙක් තවත් කෙනෙකුගේ බර නොඋසුලයි අවසානයේ නුබලා සියලු දෙනාගේ ආපසු යෑම නුබලාගේ පරමාධිපති වෙතය. නුබලා කුමක් කරමින් සිටියා දැයි එවිට ඔහු නුබලාට දන්වයි. සැබවින්ම සිත්තුල පවතින දෑ ඔහු මැනවින් දනී. وإذا مس الإنسان ضر دعا ربه منيبا إليه منيبا إليه ثم إذا خوله نعمة منه نسي ما كان يدعو إليه نسي ما كان يدعو إليه من قبل وجعل لله أندادا ليضل عن سبيله قل تمتع بكفرك قليلا إنك من أصحاب النار أمن هو قانت آناء الليل ساجدا وقائما وقائما يحذر الآخرة ويرجو رحمة ربه قل هل يستوي الذين يعلمون والذين لا يعلمون إنما يتذكر أولو الألباب මිනිසාට විපතක් සිදු වූයේ නම් ඔහු තම පරමාධිපති වෙත හැරි පසුතැවිල්ලෙන් කන්නලව් කරන්නේය. පසුව ඔහුට ඔහු අනුග්‍රහය දැක් වූ විට ඊට පෙර ඔහු ආයාචනා කරමින් සිටි දෑ අමතක කොට අල්لهගේ මාර්ගයෙන් නොමගයෑම සඳහා අල්لهට ආදේශයන් ගන්නේය නබි මුහම්මත් පවසව් නුමගේ ප්‍රතික්ෂේපය මගින් සුළු කාලයකට බුක්තිවිඳව් සැබවින්ම නුඹගින්නේ සහකාරයින්ගෙන්ය පරලොව ගැන බියවෙමින් තම පරමාධිපතිගේ දයාලු භාවය අපේක්ෂා කරමින් රාත්‍රී කාලයෙහි සුජූත් එනම් නලල බිමතබමින් නමස්කාර කරමින්ද නැගිට සිටමින්ද බිය බැතිමත්ව නැමදුම් කරන ඔහු එසේ නොකරන අයහා සමානවන්නේද. නබි මුහම්මත් පවසව් දන්නා අයත් නොදන්නා අයත් සමානද සැබවින්ම මෙනෙහි කරන්නේ නුවනැත්තෝමය قل يا عباد الذين آمنوا اتقوا ربكم للذين أحسنوا في هذه الدنيا حسنة وأرض الله واسعة إنما يوفى الصابرون أجرهم بغير حساب قل إني أمرت أن أعبد الله مخلصا له الدين وأمرت لأن أكون أول المسلمين قل إني أخاف إن عصيت ربي عذاب يوم عظيم විශ්වාස කරන මාගේ ගැත්තනි නුබලාගේ පරමාධිපතිට බිය බැතිමත් වව් මෙලොවදී යහකම් කළ අයට යහපතකි. අල්ලාගේ මහපොළොව විශාලය ඉවසිලි වන්තයින්ට ඔවුන්ගේ තිලිනය දෙනු ලබන්නේ සීමාවකින් තොරවයයි නබි මුහම්මත් පවසව්. අවනතවීම අවංකවම ඔහුට පමණක් කැප කරන අල්له නමදින ලෙසින් සැබවින්ම මම අන්නවන ලද්දෙමි නබි මුහම්මත් පවසව. තවද මුස්නිම්වරුන්ගෙන් එනම් අල්ලාට කීකරු වන්නන්ගෙන් පළමුුවැන්නාවීමටද මම අනවනු ලද්දෙමි. මම මාගේ පරමාධිපතිට අකීකරුවනවා නම් මහා බිහිසුණු දවසක දඩුවම ගැන සැබවින්ම බියවෙමි නබි මුහම්මද පවසව. قل الله أعبد مخلصا له ديني فاعبدوا ما شئتم من دونه قل إن الخاسرين الذين خسروا أنفسهم وأهليهم الذين خسروا أنفسهم وأهليهم يوم القيامة ألا ذلك هو الخسران المبين لهم من فوقهم ظُلَلٌ من النار ومن تحتهم ظلل ذلك يخوف الله به عباده يا عباد فاتقون والذين اجتنبوا الطاغوت أن يعبدوها وأنابوا وأنابوا إلى الله لهم البشرى فبشر عباد الذين يستمعون القول فيتبعون أحسنه أولئك الذين هداهم الله وأولئك هم أولو الألباب මාගේ අවනතවීම අවංකවම ඔහුට පමණක් කැපකර මම අල්له නමදිමි නබි මුහම්මත් පවසව්. ඔහු හැර නුබලා කැමති දෑට නමදෙව්. සැබවින්ම පරාජිතයෝ වන්නේ පරමාන්ත දිනේදී තමන්ගේ ආත්මේද තමන්ගේ අයද පරාජයට ලක් වූ අයයි. දැනගනිව් ප්‍රකට පරාජය එයයයි නබි මුහම්මත් පවසව්. ඔවුන් හට තමන්ට ඉහලින් ගින්නෙන් වූ ආවරණයක්ද තමන්ට පහලින් ආවරණයක්ද ඇත අල්له තම ගැත්තන් බියගන්වන්නේ මෙම අවසානය ගැනයි එනිසා මගේ ගැත්තනි මට බිහබැතිමත්වව් තාගූත් නම් සීමාව උල්ලංගනය කළ අයව නැමදුම් කිරීමෙන් වැලකී සිටිමින් අල්له වෙත ඇලවෙන්නන් ඔවුනටය ශුභාශිංෂණය ඇත්තේ එනිසා නබි මුහම්මද මාගේ ගැත්තන්ට මෙසේ ශුභාරංචිය දෙව්. ශුභාරංචිය හිමි ගැත්තන් වන ඔවුහු කවරේද නම්. කියනු ලැබූ වදනට සවන්දී එයින් හොඳම දෙය අනුගමනය කරනායයි. ඔවුන්මය අල්له යහමග පෙන් වූ අයවන්නේ. තවද ඔවුහුමය නුවනැත්තෝ වන්නේ. أفمن حق عليه كلمة العذاب أفأنت تنقذ من في النار لكن الذين اتقوا ربهم لهم غرف من فوقها غرف مبنية تجري تجري من تحتها الأنهار وعد الله لا يخلف الله الميعاد ألم تر أن الله أنزل من السماء ماء فسلكه فسلكه ينابيع في الأرض ثم يخرج به زرعاً ثم يخرج به زرعا مختلفا ألوانه ثم يهيج فتراه مصفرا فتراه مصفرا ثم يجعله حطاما إن في ذلك لذكرى لأولي الألباب نبي محمد දඩුව මේ තීන්දුව නියම වූයේ කවරෙකුටද ඔහුව නුඹට ආරක්ෂා කළ හැකිද නැතහොත් ගින්නෙහි සිටින අයව නුඹට ගලවාගත හැකිද නමුත් තමන්ගේ පරමාධිපතිට බියබැතිමත් වූ අයට නම් ඔවුනටය ප්‍රසාද මත තනනලද ප්‍රසාද ඒවා යටින් දියදහරා ගලාබසි මෙය අල්لهගේ ප්‍රතිඥාවයි අල්له කිසිදාක තම පොරොන්දුව කඩ නොකරන්නේය. සැබවින්ම අල්له අහසින් වැසි ජලය පහළ කරමින් එය මහපොලොවෙහි උල්පත් බවට පත්කර ගලායන්නට සලස්වයි. පසුව ඔහු එයි නොයෙකුත් වර්ණයේ බෝගවර්ග බිහි කරන්නේය. ඉන් පසුව ඒවා පැහෙන්නටත් මැලවී කහ පැහැවන්නටත් ඉඩහරින බව නුබ දකින්නෙහිය. පසුව ඔහු එය පින්දුරු බවට පත් කරන්නේය. සැබවින්ම මෙනෙහි කරන්නන්ට මෙහි පාඩමක් ඇත. أفمن شرح الله صدره للإسلام فهو على نور من ربه فويل للقاسية قلوبهم من ذكر الله أولئك في ضلال مبين الله نزل أحسن الحديث كتابا متشابها مثاني مثانية تقشعر منه جلود الذين يخشون ربهم ثم تلين جلودهم وقلوبهم إلى ذكر الله ذلك هدى الله يهدي به من يشاء ومن يضلل الله فما له من هاد الله යම් කෙනෙකුගේ හදවත ඉස්ලාමය සඳහා විවෘත කළේද ඔහු තම පරමාධිපතිගෙන් වූ ආලෝකයෙහිය තවද අල්له මෙනෙහි කිරීමෙන් තම සිත් රල්ලු කරගත් අයට කේදයයි ඔවුහු ප්‍රකට නොමගෙහිය තේමාවන් නැවත නැවතත් සඳහන්වෙමින් ඒකාකාර ශෛලියකින් යුක්ත ධර්ම ග්‍රන්ථයක් ලෙස ඊතා අලංකාර දේශනා අල්ලාහ් පහල කළේය. තම පරමාධිපතිට බියවන අය මේට සවන් දෙන විට ඔවුන්ගේ සිරුරු බියෙන් ඇලලී යති. පසුව අල්ලා සිහිපත් කරන තත්ත්වයට ඔවුන්ගේ සිරුරුද ඔවුන්ගේ සිත් සතන්ද මොලොක් වෙයි. මෙය අල්ලාහ්ගේ මඟ පෙන්වීමයි. එමගින් ඔහු අභිමත කෙනෙකුට නිවැරදි මාර්ගය පෙන්වයි. එසේම අල්له යම් කිසිවෙකු නොමගට යොමු කළේ නම් ඔහුට කිසිම අන්දමක මග පෙන්වන්නෙකු නැත. أفمن بوجهه سوء العذاب يوم القيامة وقيل للظالمين ذوقوا ما كنتم تكسبون كذب الذين من قبلهم فأتاهم العذاب من حيث لا يشعرون فأذاقهم الله الخزي في الحياة الدنيا ولعذاب الآخرة أكبر لو كانوا يعلمون ولقد ضربنا للناس في هذا القرآن من كل مثل لعلهم يتذكرون قرآنا عربيا غير ذي عوج لعلهم يتقون මලවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින දැඩි වේදනාවෙන් බේරීම පිණිස තමන්ගේ මුහුණ හැර වෙනත් කිසිම ආවරණයක් නැති අයගේ තත්ත්වය කෙතරම් බිහිසුනුද නුබලා උපයා ගනිමින් සිටිදෑහි පලය රසවිඳිනුයි එදින අපරාධකරුවන්ට කියනු ලැබේ. ඔවුනට පෙරවිසූ අයද මෙය බොරුයැයි කීහ. එවිට ඔවුන් නොදනිත්ම ශාපය ඔවුන් වෙත පැමිණියය. එහෙයින් අල්له ඔවුන්ට ඔවුන්ගේ ලෞකික ජීවිතයේදීම නින්දාව විදීමට සැලස්විය. තවද පරලෝ දඩුවමද සැබවින්ම මීට වඩා බෙහෙවින් බිහිසුනුය. ඔවුන් එය දැනසිටියානම්. මෙම කුරාණයෙන් මිනිසුන්ට සෑම අයුරකින් යුක්ත වූ උපමාවන් ගෙනහැර දැක්වීමු. ඒ ඔවුන් සැලකිලිමත්වීම සඳහාය. මෙය අරාබි භාෂාවෙන් වූ කිසිම ඇදයක් නැති අල්කුරාණයකි. මේ නිසා තම ශාපකාරී අවසානයෙන් ඕනට ආරක්ෂාවිය හැකිය. ضرب الله مثلا رجلا فيه شركاء متشاكسون متشاكسون ورجلا سلما لرجل هل يستويان مثلا الحمد لله بل أكثرهم لا يعلمون إنك ميت وإنهم ميتون ثم إنكم يوم القيامة عند ربكم تختصمون الله උපමාවක් ගෙන හැර දක්වයි. සෑම දෙනාම තමන් වෙතට අඳින ඔහුට උරුමකම් කියන නපුරු හාම්පුතුන් බොහෝ දෙනෙකු සිටින එක්තරා මිනිසෙක්ද තවද එකම හාම්පුතෙකුට අයිති මිනිසෙක්ද සැසඳීමේදී මේ දෙදෙනා එක සමාන විය හැකිද සියලු ප්‍රශංසා අල්لهටය නමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් නොදනිති නබි මුහම්මද සැබවින්ම නුඹ මිය යන්නෙහිය ඔවුහුද සැබවින්ම මිය යති ඉන් පසු සැබවින්ම නුබලා මලවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුබලාගේ පරමාධිපති අභියස නුබලාගේ ආරවුල් පිළිබඳ වාද කරන්නෙහිය. فمن أظلم ممن كذب على الله وكذب بالصدق إذ جاءه أليس في جهنم مثوى للكافرين والذي جاء بالصدق وصدق به أولئك هم المتقون لهم ما يشاءون عند ربهم ۖ ذلك جزاء المحسنين අල්ලාට එරෙහිව බොරුවක් ගොතා සත්‍යය තමන් වෙත පැමිණි අවස්ථාවක එය බොරුයැයි පවසන්නෙකුට වඩා අපරාධ කරුවෙකු වන්නේ කවරෙකුද. ප්‍රතික්ෂේප කරන උනට නිරයෙහි තැනක් නැත්තේද. සත්‍යගෙන ආ අයද එය සනාත කළ අයද සැබවින්ම ඔවුහුය දඩුවමින් ආරක්ෂාවන්නෝ. ඔවුන් අභිමත සියලු දෑ ඔවුන්ට තම පරමාධිපතිගෙන් ලැබෙයි. දැහැමි දෑ කරන අයගේ පලවිපාකය මෙයයි. ليكفر الله عنهم أسوأ الذي عملوا ويجزيهم أجرهم ويجزيهم أجرهم بأحسن الذي كانوا يعملون أليس الله بكاف عبده ويخوفونك بالذين من دونه ومن يضلل الله فما له من هاد ۖ ومن يهد الله فما له من مضل أليس الله بعزيز ذي انتقام ولئن سألتهم من خلق السماوات والأرض ليقولن الله قل أفرأيتم ما تدعون من دون الله إن أرادني الله إن أرادني الله بضر هل هن كاشفات ضره أو أرادني برحمة أو أرادني برحمة هل هن ممسكات رحمته ۖ قل حسبي الله عليه يتوكل المتوكلون ඔවුන් කළ නපුරෙන් අල්ලා ඔවුන් මුදවනු පිණිසත් ඔවුන් කරමින් සිටි දෑට ඉතා හොඳ පලවිපාක දෙනු පිණිසත්ය නබි මුහම්මද ඔහුගේ ගැත්තන්ට අල්ලා ප්‍රමාණවත් නොවේද ඔවුහු ඔහු නොවන වෙනත් අය ගැන නුඹ බියගන්වන් නෝය අල්له යමෙකු නොමග යවන්නේද ඔහුට යහමග පෙන්වන්නෙකු නැත. යමෙක් අල්ලා යහමග යවන්නේද ඔහුව නොමග යවන්නෙකු නැත. අල්له සර්වබල සම්පන්න සහ පලිගැනීමේ අධිපති නොවේද. අහස් සහ මහපොළොව මැව්වේ කවුරුන්දැයි නුඹ ඔවුන්ගෙන් ඇසුවහොත් අල්له යැයි ඔහු කියන්නෝමය. අල්له මට විපතක් කිරීමට අදහස් කරන්නේ නම්. අල්ලා හැර නුඹලා කැඳවන දෑ ඔහුගේ මේ විපතින් මාගලවා ගනු ඇතැයි නුඹලා සිතන්නෙහිද. නැතහොත් ඔහු මට දයාව දැක්වීමට අදහස් කරන්නේ නම්. ඔහුගේ දයාව වැලැක්වීමට ඔවුනට හැකිවේවිදැයි නබි මුහම්මද පවසව. අල්له මට ප්‍රමාණවච්ච බලාපොරොත්තු තබන්නෝ ඔහු කෙරෙහි බලාපොරොත්තු තබත්වායි නබි මුහම්මද පවසව. قل يا قوم اعملوا على مكانتكم إني عامل فسوف تعلمون من يأتيه عذاب يخزيه ويحل عليه عذاب مقيم إنا أنزلنا عليك الكتاب للناس بالحق فمن اهتدى فلنفسه ومن ضل فإنما يضل عليها وما أنت عليهم بوكيل නබි මුහම්මද් මාගේ ජනයිනි නුඹලාගේ තත්ත්වය අනුව ක්‍රියා කරව් මමද ක්‍රියා කරන්නෙමි මතු නුඹලා දැනගන්නෝ යැයි පවසාව නින්දිත දඩුවම කවරෙකු වෙත පැමිණින්නේ යයිද සදාකාලික දඩුවම කවුරුන් මත පහලවන්නේ යයිද නුඹලා මතු දැනගන්නෝය නබි මුහම්මද සත්‍යය සමග මෙම ධර්ම ග්‍රන්ථය මුළු මහත් මිනිස් සංහතිය වෙනුවෙන් සැබවින්ම අපි නුඹ වෙත පහල කළෙමු යමෙක් ඍජු මාර්ගය කරා යන්නේද ඒ එහි යහපත තම ආත්මය කෙරෙහිමය යමෙක් නොමග යන්නේද නියත වශයෙන්ම එය එම ආත්මයට විරුද්ධව නොමග යවන්නේය. තවද නුඹ ඔවුන් ගැන වගකිව යුත්තෙක් නොවන්නේය. الله يتوفى الأنفس حين موتها والتي لم تمت في منامها فيمسك التي قضى عليها الموت ويرسل الأخرى إلى أجل مسمى إن في ذلك لآيات لقوم يتفكرون أم اتخذوا من دون الله شفعاء قل أولو كانوا لا يملكون شيئا ولا يعقلون قل لله الشفاعة جميعا له ملك السماوات والأرض ثم إليه ترجعون وإذا ذكر الله وحده اشمأزت قلوب الذين لا يؤمنون بالآخرة وإذا ذكر الذين من دونه إذا هم يستبشرون මරණයට පත්වන කලෙහි ඔවුන්ගේ ආත්මයද තවද මියගොස් නැති අයගේ ආත්මය නින්දේදී ඔහු අත්පත් කරගන්නේය. එවිට මරණය නියම කරන අයගේ ආත්මය අල්له රඳවා තබාගන්නේය. සෙසු අයගේ ආත්මය නියමිත කාල සීමාවක් දක්වා ආපසු යවන්නේය. මෙනෙහි කරන අයට මෙහි බොහෝ සංඥායත. ව්‍යාජ දෙවියන් වූ ඔවුනට කිසිම බලයක් හෝ දැනුමක් නොතිබුණද ඔවුන් මේ අය අල්ලා හැර මැදිහත් වන්නන් වශයෙන් සලකන්නේ දැයි නබි මුහම්මත් පවසව. සියලු මැදිහත්වීම් අල්ලාට අයච්ච අහස්වල සහ මහපොළොවේ ආධිපත්තියය ඔහුටය තවද නුඹලා ආපසු යන්නේද ඔහු වෙතමයයි නබි මුහම්මත් පවසව. අල්له ගැන පමණක් සඳහන් කරනු ලබන විට පරලොව ගැන විශ්වාසය නොකරන අයගේ සිත් සතන් දුකට පත්වෙයි. නමුත් ඔහු හැර අනෙකුත් අය ගැන සඳහන් කරනු ලැබුවහොත් ඔවුහු සතුටින් පිනායති. قل اللهم ثم فاطر السماوات والأرض عالم الغيب والشهادة عالم الغيب والشهادة أنت تحكم بين عبادك فيما كانوا فيه يختلفون ولو أن للذين ظلموا ما في الأرض جميعا ومثله معه ومثله معه لافتدوا به من سوء العذاب يوم القيامة وبدا لهم من الله ما لم يكونوا يحتسبون وبدا لهم سيئات ما كسبوا وحاق بهم ما كانوا به يستهزئون فإذا مس الإنسان ضر دعانا ثم إذا خولناه نعمة منا قال إنما أوتيته على علم بل هي فتنة ولكن أكثرهم لا يعلمون ديفياني අහස්වල සහ මහපොළොවේ මෙවුම් කරවානනි දෘශ්‍යමාන සහ අදෘශ්‍යමාන දෑගැන දැනුමැත්තානනි ඔබගේ ගැත්තාන් එකිනෙක අතර ඔවුන් බේද වූ දෑගැන විනිශ්චය කරන්නේ ඔබමයයි නබි මුහම්මත් පවසව. අපරාධකරුවන්ට මිහිපිට සියලු වස්තුව සහ ඔවුන් සමග එබන්දක්ද වී නම් මලවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනේ දරුණු දඩුවමින් ගැලවීම පිණිස ඒ සියල්ල ඔවුහු වන්දි වශයෙන් දෙන්නෝමය තවද ඔවුන් කිසිදාක බලාපොරොත්තු නොවූ දෑ එදින අල්ලා වෙතින් ඔවුන් හමුුවේ දිස්වෙයි. ඔවුන් සිදු කළ දෑහි සියලු අනිෂ්ට විපාක එහිදී ඔවුනට පෙනෙන්නට පටන් ගනී. තවද ඔවුන් සමච්චලයට ලක් කළ දෑම ඔවුන් සහමුලින් වටලාගනී. මිනිසාට සුළු පීඩාවක් පැමිණිවිට ඔහු අප කැඳවයි. පසුව අප ඔහුට අපගේ අනුග්‍රහය පිරිනැමූ විට මෙය මට දෙනු ලැබී ඇත්තේ ඥානය නිසායයි ඔහු පවසයි. එසේ නොව එය පරීක්ෂාවකි. නමුත් ඔවුන් අතුරින් වැඩි දෙනෙක් මෙය නොදනිති. قد قالها الذين من قبلهم فما أغنى عنهم ما كانوا يكسبون فأصابهم سيئات ما كسبوا والذين ظلموا من هؤلاء سيصيبهم سيئات ما كسبوا وما هم بمعجزين أَوَلَمْ يَعْلَمُوا أَنَّ اللَّهَ يَبْسُطُ الرِّزْقَ لِمَن يَشَاءُ وَيَقْدِرُ إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِقَوْمٍ يُؤْمِنُونَ قل يا عبادي الذين أسرفوا على أنفسهم لا تقنطوا من رحمة الله إن الله يغفر الذنوب جميعا إنه هو الغفور الرحيم ඔවුනට පෙරගිය අයද සැබවින්ම එහෙම පවසා ඇත. නමුත් ඔවුන් ඉපැයූ කිසිම දෙයක් ඔවුනට පලක් නොවීය. එනිසා ඔවුන් ඉපැයූ දෑවල නපුර එනම් පලවිපාක ලැබින. මොවුන් අතර සිටින අපරාධකරුවන් ඔවුන් ඉපැයූ දෑවල නපුරු පලවිපාක මතු ලැබෙනු ඇත. තවද ඔවුහු අප පරාජය කරන්නෝ නොවෙති. සැබවින්ම අල්له තමාට අභිම්මත අයට රිසික් එනම් ජීවිතයට අවශ්‍යදෑ විස්තීර්ණ කරන්නේ යයිද තමාට අභිමත අයට හකුළුවන්නේ යයිද ඔවුහු නොදනිද්ද. විශ්වාස කරන ජනයාට සැබවින්ම මේ තුළ සංඥායත. තමන්ගේම ආත්මවලට වැරදිකරගත් මාගේ ගැත්තනි. නුබලා අල්لهගේ දයාව ගැන බලාපොරොත්තු සුන් කර නොගනිව්. සැබවින්ම අල්له සියලු පව් ක්ෂමා කරන්නේය. ඔහු සර්ව ක්ෂමාශීලීය අසමසම කරුණාන්විතයයි නබි මුහම්මද පවසව. وأنيبوا إلى ربكم وأسلموا له من قبل أن يأتيكم العذاب ثم لا تنصرون واتبعوا أحسن ما أنزل إليكم من ربكم من قبل من قبل أن يأتيكم العذاب بغتة وأنتم لا تشعرون أن تقول نفس يا حسرة على ما فرطت في جنب الله على ما فرطت في جنب الله وإن كنت لمن الساخرين أو تقول لو أن الله هداني لكنت من المتقين المتقين أو تقول حين ترى العذاب لو أن لي كرة فأكون من المحسنين තවද නුඹලා වෙත වේදනාව පැමිණීමට පෙර නුඹලාගේ පරමාධිපති වෙත පසු තැවිලි වී ආපසු හැරෙව්. ඔහුට අවනතවව්. ඉන් පසුව නුබලා උදව් කරනු නොලබන්නෝය. නුබලාට නොදැනෙන අයුරින් නිමේෂයකින් වේදනාව නුබලා වෙත පැමිණීමට පෙර නුබලාගේ පරමාධිපති විසින් නුබලාට පහල කරන ලද අගනාදෑ නුබලා අනුගමනය කරව. අල්له සම්බන්ධයෙන් යුතුකම් ඉටුකිරීමේදී මාගේ නොසැලකිල්ල ගැනද සමච්චල් කළවුන් අතර මා සිටීම ගැනද මම කම්පාවෙමියයි යමෙකු නොකියනු පිණිසද. නැතහොත් අල්ලා මට යහමග පෙන් වූයේ නම් මමද බිය බැතිමත් අයගෙන් වූයෙමියයි නොකියනු පිණිසද. නැතහොත් දඩුවම දකිනවිට ඔහුමට තවත් අවස්ථාවක් දෙන්නේ නම් මමද යහකම් කරන්නන්ගෙන් වන්නේමයයි නොකියනු පිණිසද. بلى قد جاءتك آياتي فكذبت بها واستكبرت وكنت من الكافرين ويوم القيامة ترى الذين كذبوا على الله وجوههم مسودة أليس في جهنم مثوى للمتكبرين وينجي الله الذين اتقوا بمفازتهم لا يمسهم السوء ولا هم يحزنون الله خالق كل شيء وهو على كل شيء وكيل له مقاليد السماوات والأرض والذين كفروا بآيات الله أولئك هم الخاسرون නොයසේය මාගේ වදන් සැබවින්ම නුඹ වෙත පැමිණියේය එවිට නුඹ ඒවා බොරු යැයි කියමින් අහංකාර වූ අතර අවිශ්වාසවන්තයින්ගෙන් කෙනෙක්ද විය අල්ලාහ් ගැන බොරු ගෙතූ අයගේ මුහුණු කාල වර්ණ වනු මලවුන් කෙරෙන් නැගිටවනු ලබන දින නුඹ දකින්නෙහිය. උඩංගු ඌවන් වෙනුවෙන් ප්‍රමාණවත් ඉඩකඩ නිරයෙහි නැතුවාද. ඔවුන්ගේ සාර්ථකත්වයේ හේතු නිසා බිය බැතිමත් වූ අය අල්له මුදවාගන්නේය. නපුර ඔවුන් හසු නොකරන්නේය. තවද ඔවුහු දුකටද පත් නොවන්නේය. සෑම දේකම මැවුම්කරු අල්ලාය. තවද ඔහු සෑම දේකම භාරකරුය. අහස්වල සහ මහපොළොවේ ධන සම්භාරයේ යතුරු ඔහු සතුය. අල්لهගේ වදන් ප්‍රතික්ෂේප කරන්නෝ ඔවුහුමය පරාජිතයෝ. قل أفغير الله تأمروني أعبد أيها الجاهلون وَلَقَدْ أُوحِيَ إِلَيْكَ وَإِلَى الَّذِينَ مِن قَبْلِكَ لَئِنْ أَشْرَكْتَ لَيَحْبَطَنَّ عَمَلُكَ وَلَتَكُونَنَّ مِنَ الْخَاسِرِينَ بَلِ اللَّهَ فَاعْبُدْ وَكُن مِّنَ الشَّاكِرِينَ وَمَا قَدَرُوا اللَّهَ حَقَّ قَدْرِهِ والأرض جميعا قبضته يوم القيامة والسماوات مطويات بيمينه سبحانه وتعالى عما يشركون අල්ලා හැර වෙනත් අය නමදින ලෙස අඥ්ඥාන ජනයිනි නුබලා මට අනකරන්නේ දැයි නබි මුහම්මත් පවසව්. නුඹ ආදේශ තබන්නේ නම් නුඹගේ ක්‍රියාවන් නිෂ්පල වනු ඇත. තවද නුඹ පරාජිතයින්ගෙන් කෙනෙක් වන්නේමයයි. නබි මුහම්මද නුඹටද නුඹට පෙර සිටි අයටද සැබවින්ම වහී පහල කරනු ලැබිය. එබැවින් නබි මුහම්මද නුඹ අල්ලා පමණක් නමදිව්. තවද ගුණගරුක වන්නන්ගෙන් කෙනෙකු වව්. අගය කොළ යුතු පමණට ඔවුහු අල්ලා අගේ නොකරති. ඔහුගේ බලපරාක්‍රමය කෙබඳුදයත් මලවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනේ මුල්ලු මහත් මහ පොළොවම ඔහුගේ ග්‍රහණයෙහිය. අහස්ද ඔහුගේ දකුණු අතෙහි හකුළුවන ලදී. ඔහු සුවිශුද්ධය. ඔවුන් සමාන කරන දැයින් ඔහු අතියුත් කෘෂ්ටය. ونفخ في الصور فصعق من في السماوات ومن في الأرض إلا من شاء الله ثم نفخ فيه أخرى فإذا هم قيام ينظرون وأشرقت الأرض بنور ربها ووضع الكتاب وجيء بالنبيين وجيء بالنبيين والشهداء وقضي بينهم ۖ وقضي بينهم بالحق وهم لا يظلمون ووفيت كل نفس ما عملت وهو أعلم بما يفعلون තවද එදින සූර් හොරණෑව පිබිනු ලැබයි. අල්له අභිමත අයහැර අහස්හි අයද මහා පොලොවෙහි අයද මැරී වැටති. පසුව එහි සූර් යළිත් පිමිණු ලබයි. එවිට ඔවුහු නැගිට බලාසිටි නොය. තවද තම පරමාධිපතිගේ ආලෝකයෙන් මහපොළොව බැබලෙයි. මිනිසුන්ගේ හැසිරීම් පිළිබඳ ලේඛනය දිගහැර තබනු ලැබෙයි. එසේම නබිවරු සහ ශාක්ෂිකරුවෝ ගෙන එනු ලබති. ඔවුන් අතර සත්තයින් විනිශ්ච කෙරනු ලැබේ. ඔවුනට අපරාධ සිදු නොකිරෙයි. සෑම තැනැත්තෙකුටම තමන් කර තිබෙන දේවලට මුළුමනින් තිලින ලැබේ. ඔවුන් කරන දෑ අල්له මැනවින්දනි. وسيق الذين كفروا إلى جهنم زمرا حتى إذا جاءوها فتحت أبوابها وقال لهم ۖ وقال لهم خزنتها ألم يأتكم رسل منكم يتلون عليكم يتلون عليكم آيات ربكم وينذرونكم لقاء يومكم هذا ۖ قالوا بلى ولكن حقت كلمة العذاب على الكافرين තවද ප්‍රතික්ෂේප කළ අය විනිශ්චයෙන් පසුව රංචුපිතින් නිරේ වෙත දක්කාගෙන යනු ලබති. ඔවුන් එහි පැමිණි විට එහි දොරටු විවෘත්ත කරනු ලබයි. තවද එහි භාරකරුවෝ ඔවුනට නුබලාගේ පරමාධිපතිගේ වදන් නුඹලාට පාරායනා කර මෙම දිනේට නුඹලාට මුහුණ දීමට සිදුවන බවට අනතුරු ඇඟ වූ රසූල්වරුන් එනම් ධර්ම දූතයින් නුඹලා අතුරින්ම නුඹලා වෙත පැමිණියේ නැද්දයි පවසති. ඔව් ඔවුන් පැමිණියා. නමුත් අවිශ්වාසිකයින්ට එරෙහිව දඩුවම පිළිබඳව තීන්දුව ඔප්පු වී යයි ඔවුහු පවසති. قيل ادخلوا أبواب جهنم خالدين فيها فبئس مثوى المتكبرين وسيق الذين اتقوا ربهم إلى الجنة زمرا حتى إذا جاءوها وفتحت أبوابها وقال لهم ۖ وقال لهم خزنتها سلام عليكم طبتم فادخلوها خالدين وقالوا الحمد لله الذي صدقنا وعده وأورثنا الأرض نتبوأ من الجنة حيث نشاء فنعم أجر العاملين وترى الملائكة حافين من حول العرش يسبحون بحمد ربهم وقضي بينهم بالحق وقيل الحمد لله رب العالمين නිරයේ දොරටුවලින් ඇතුළුවව් එහි සදහටම වාසය කරව උඩඟු වූවන්ගේ වාසස්ථානය මොනතරම් නපුරුදැයි එවිට ඕනට කියනු ලැබේ. තම පරමාධිපති කෙරෙහි බියබැතිමත් වූ අය රංචුපිටින් ස්වර්ග උයන කරා කැටුවාගෙන ඇති. ඔවුන් එහි පැමිණිවිට එහි දොරටු විවෘත කරනු ලබයි. තවද එහි භාරකරුවන් නුඹලාට සලාම් සාමයවේවා නුඹලා හොඳින් කටයුතු කරතිබේ එනිසා සදහටම වාසය කිරීමට මෙහි ඇතුළු වන්නැයි ඒවායේ භාරකරුවෝ ඔවුනට කියති. තම පොරොන්දු සත්‍ය බව ඔප්පු කලා වූත් අප මහපොළොවේ උරුමකරුවන් බවට පත් කලා වූත් අල්لهටම සියලු ප්‍රසංසා. දැන් අපට ස්වර්ගයේ අප කැමැති අයුරින් වාසය කළ හැකිය. යහපත් ක්‍රියාවන් කළ අයගේ තිලිනය කෙතරම් විශිෂ්ටද. මලක්වරුන් අර්ෂ් පරමාසනය වටා රැස්වෙමින් තම පරමාධිපතිගේ ප්‍රශංෂාව මුල් කොටගෙන සුපිවිතුරු කරනවා නුඹ දකිනු ඇත. එවිට ඔවුන් අතර පරම සත්‍යය පදනම් කරගෙන විනිශ්චය කරනු ලැබේ. සියලු ප්‍රශංෂා විශ්ව්‍යාධිපති අල්ලාටයයි කියනු ලැබේ.